හොඳයි එහෙනම් අදත් මේ පිංගුතුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ එහෙම නැත්නම් Tamanගේ භාවනාවක් මුල් කරගෙන යම්කිසි ප්‍රණයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. බද්දචිව මහතාට දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. ඇහෙනවද? ඔව් ඔව් පෙරවන් සරණයි. ඔව් ඇහෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ දැන් අද ධර්ම දේශනාවටත් අදාළයි දැන් අද ධර්ම දේශනාවේදී මේ බහිද්ධාවාජ්‍යත් ස්වභාවය හිත අසුරු කරන ආකාරයත් එක්ක උපවාසයේ පැහැදිලි කළා මේ විතක්ක ਵਿਚාර කියන කොටසයි ප්‍රපංච කියන කොටස. ඒකට ප්‍රපංච කියන කොටස ඇත්තටම බහිද්ධාවා කියන කොටසට අදාළයි. එතකොට අජ්‍යත් කොටසෙදී තමයි විතක්ක ਵਿਚාර අපි පාවිච්චි කරන්නේ කියන වගේ ස්වභාවයක් වැටහුණා. නමුත් ඊයේ අපි පොයදාවේ සිල් අරගෙන කරන ධර්මදේශනාවකදී විතක්ක ਵਿਚාර කියන එක අකුසල් සිතෙත් යෙදෙනවා. එතකොට හොරෙක් හොරකමක් කරනකොට ඒකට අදාළව කරන සිතීමේ ක්‍රියාවලියක් විතක්ක ਵਿਚාර කියලා තියනවා කියන එකක් කියුණා. හරි. ඒක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ කොහොමද මට නිකන් එහෙම නෙමෙයි වගේ තමයි ඔව්. ඔව් ඒ කියන්නේ ඔව්. දැන් ඇත්තනම අවස්ථා කීපයක්. දැන් විතක්ක ਵਿਚාර කියන එක ඒකේ රළු මට්ටම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා ඉතින් ඒ රළු අකුසල් සහගත මට්ටමක් අපි කතා කරනවා. ඒ කියන්නේ අකුසල් අරමුණු වලමයි හිත පැටලෙන්නේ ද්වේෂයක්මයි පහළ වෙන්නේ කාම අරමුණු වලමයි හිත පහළ වෙන්නේ. ඒතර අකුසල් සිතුවිලි, කාම සිතුවිලි, ව්‍යාපාද සිතුවිලි ඒමයි ඉතින් පහළ වෙන්නේ. ඇත්තට විතක්කේම තමයි හැබැයි හරි රළු වෙලා මොකද දැන් සිතුවිලි බහුලයි හිතනවා කල්පනා කරනවා හැබැයි කාමසිතුවිලි එක්ක ව්‍යාපාදසිතුවිලි එක්ක විහිංසාසිතුවිලි ඉතින් ඒක හානිකර මට්ටමක් ඊට පස්සේ අපි ඕක දැන් අනිත් පැත්තට හරව ගන්නවා කාමසිතුවිලි වෙනුවට නෙක්ඛම්මසිතුවිලි පහල කර ගන්නවා ව්‍යාපාදසිතුවිලි වෙනුවට අව්‍යාපාදසිතුවිලි පහල කර ගන්නවා ඊළඟට අපි තුමු විහිංසාසිතුවිලි වෙනුවට අවිහිංසාසිතුවිලි පහල කර ගන්නවා ඉතින් තාමත් හැබැයි රළුයි හිතනවා, කල්පනා කරනවා. හැබැයි හොඳ පැත්තට, කුසල් පැත්තට. ඉතින් ඒකෙත් විතර්කම තමයි ඉතින්. දැන් ඊට පස්සේ හැබැයි ඕක තව තව සූක්ෂම වීමක් තමයි භාවනාවේදී වෙන්නේ. දැන් අර හිතනවා කියන පැන වෙනුවට මේකේ සූක්ෂම වීම කියන්නේ අර අරමුණක් කියලා දෙයක් අපි හඳුනා ගන්නවා අරමුණට හිත නංවනවා කියන මට්ටම දක්වා මේක සූක්ෂම කරනවා. දැන් අපිට කලින් තිබුණේ නිකන් හිත හිතනවා කල්පනා කරනවා කියන මට්ටමක් දැන් ඒක කොයිතරම් සූක්ෂම වෙනවද කියනවා නම් ඒ ඒ හිතුවිලි පහල කර ගැනීම කල්පනා කිරීම කියන එකට වඩා බොහොම සූක්ෂම තත්ත්වයක් දක්වා ගෙනල්ලා තිනවා තෝරගත්ත අරමුණකට හිත නැවත නැවත නංවනවා ඉතින් ඒක තෝරගන්න අරමුණත් හුඟක් වෙලාවට ඒ කෙලෙස් අඩු සහනශීලී සැහැල්ලු අරමුණක් ආශ්වාසය ප්‍රශ්වාසයක් කියන්නේ ඒ බඳු සැහැල්ලු අරමුණක්. ඒතර ඒ ආශ්වාසෙට හිත නැවත නැවත නංවනවා. එතකොට ඒකෙදි ගිහිල්ලා කල්පනා කරන්න දෙයක් නැහැ මේක ලස්සනයි මේක හොඳයි. එහෙම කල්පනා කරන්න දෙයක් නැහැ. කල්පනා කරන එකත් අඩු කරනවා. අඩු කළා. එතකොට මේ නැවත නැවත හිත නංවනවා කියන මට්ටම දක්වා මේක අඩු කිරීමක් බැස්සවීමක් සූක්ෂම කිරීමක්. එතකොට භාවනාවදී සිද්ධ වෙලා ඒක තමයි අපි ධහන අංග වශයෙන් කතා කරද්දී කතා කරන්නේ. එතකොට මේ ධහන අංගයකදී සමාධියකදී විතක්කය කියලා කියන්නේ එතකොට අන්න අර වගේ තෝරගත්ත අතිශය සියුම් අරමුණට නැවත නැවත හිත නැංවීම. එතකොට ඒ අරමුණේ හිත හැසිරවීම තමයි ਵਿਚාරය වෙන්නේ. නැත්තම් අර මුල් මට්ටමේදී අපි කතංග කතා කරපු ඕලාරික රළු මට්ටමේදී ਵਿਚාරය කියන්නේ නිකන් ඒකේ තව තව අංගපසංග බලමින් තව තව ඒකෙම පැතිරෙමින් ඒ ඒ මුසපත් වීම තමයි එතන ਵਿਚාරය වෙන්නේ. නමුත් මෙතන ਵਿਚාරය වෙන්නේ මේ බොහොම සූක්ෂම අරමුණක හිත හැසිරෙනවා කියන කාරණාව. ඒක ස්වාමීන් වහන්සේ එතකොට එතන ප්‍රපංච කියන එකට නෙමෙයිද නෑ නෑ නෑ නෑ නෑ ප්‍රපංච කියන එක අර රළු මට්ටමේදීම වෙන දෙයක් නෙමෙයි මෙතන ප්‍රපංචයක් වෙන්න බෑ ප්‍රපංච කියන එක වෙන්නේ කෙලින්ම රළු මට්ටමකදී එතෙන්දී එන සිතුවිලි ඔස්සේ අපි කල්පනා කරන්න ගිහිල්ලා හිතන්න ගිහිල්ලා හිත හොගාලා දැන් හිතනවා කියෝනවා අතීතෙට ගිහිල්ලා හිතනවා අනාගතෙට ගිහිල්ලා හිතනවා පේන දේවල් අල්ලගෙන හිතනවා ඉතින් හොඳටම කල්පනා කරන කියෝන මනසක්නේ වටවලල්ලේ යන මනසක්නේ ප්‍රපංච කරනවා කියන්නේ. දැන් මේ මේ කතා කරන විතක්ක ਵਿਚාර මට්ටම් වල ප්‍රපංච කිරීමක් ඇත්තෙම නැහැ. එතකොට සමහරව ප්‍රපංච කියන ඒවා කොහොමද ඇස කන නාසය වගේ ඉන්ද්‍රියන් හරහා එන අරමුණු ඔස්සේ වෙන්න පුළුවන්. සිත කරන දේට අදාළයි. ඒක විතක්ක ਵਿਚාර කියන එක කෙලින්ම සිත ගැන සිතෙහි ඇතිවන දේවල් ගැන අපි කරන විමසීම ඒක කියලා එහෙම ගන්න බැරිද? මට නිකන් එහෙම තමයි මට හිතෙන්නේ. එහෙමත් කියන්න බෑ. දැන් හිතන්න දැන් භාවනාවකදී වුණත් <clears throat> බාහිර තියෙන අරමුණකට නැවත නැවත හිත නංවන්න පුළුවන්. දැන් හිතන්න කසින භාවනාවක් කරනවා කියලා. දැන් කසිනය එළිය නම් තියෙන්නේ කසිනේන නැවත නැවත බලබලා හිත නංවනවා. ඊට පස්සේ කසින නිමිත්ත අරගෙන S2 පියාගත්තත් දැන් ඒක පේනවා. ඒකට නැවත නැවත හිත නංවනවා. ඉතින් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කියන්නේ ඒකෙම හරිම රළු වෙච්ච මට්ටමක් තමයි මේ කල්පනා කරන සිතුවිලි පහල කරන ප්‍රපංච කරන මට්ටම කියලා කියන්නේ. ඒකේ අතිශය සූක්ෂම මට්ටම තමයි නිකන් සරල අරමුණකට නැවත නැවත හිත නැංවීම. ඒ සරල අරමුණ තුල හිත පැවැත්වීම කියලා කියන්නේ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී භාවනා කරනවා. හොඳයි හොඳයි. හොඳයි සන්නයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. එරුවන් සර්ණයි කරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා අද ධර්මදේශනාම් සම්බන්ධයෙන්. ඔව්. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇහැට රූපයක් දකිනකොට ස්වාමීන් වහන්සේ කලින් විස්තර කරානේ හතර ආකාරයකට අපේ හිත තත්වගත වෙනවා කියලා. රූප නිමිත්තානුසාරී විඥානං මේ විදිහට ඔව් ඔව් දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් දැන් ඇහැයි රූපයයි විඥානයයි තියෙනකොට පස්සේ ඇති වෙන්නේ හ්ම් එතකොට පස්සේ තියෙන තාක්කල්ද මේ හතර ආකාර ඇති වෙන්නත් පුළුවන් ඔව් අනිවාර්යයෙන්ම ස්පර්ශය ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ ස්පර්ශයක් මේ මට්ටමේදී කොහොමක් තියෙනවා ඒ කියන්නේ දැන් ඔතන ස්පර්ශය කියන්නේ ඒ කියන්නේ අපේ ඇහැයි රූපයයි අතර තියෙන හටගන්න ඒ ස්පර්ශයක්. නැත්නම් කනයි සද්දයයි අතර ඇති වෙන ස්පර්ශය. ඒක නැවත නැවත ඒ අරමුණ තුල නිකන් ස්පර්ශ වීමක්, ඒ ආපాతගත වීමක් නැවත නැවත සිදුවීම සිද්ධ වෙන්නම ඕනේ. ඔව්. අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් බාහිර හරි අභ්‍යන්තර හරි සිතේ තත්ව ගත වීම ඒ කියන්නේ සමාධියේ වැඩිපුරම සමාධි සිතක තත්ත්වගතලා තියෙනකොට මේ සතිය වගේ දේවල් එන්න සතිය ඇති වෙන්න අමාරු ස්වාමීන් වහන්සේ. අමාරුයි කියන්නේ දැන් අතන ලොකු ආස්වාදයක් තියෙනවා. සතියේ ඉන්නකොට එහෙම ආස්වාදයක් නැහැ. සමාධිය තියෙනවා හරි ප්‍රබල ආස්වාදයක්. ඒ වගේමයි සමාධිය සතියේට අභිබවා දැන් උත්සන්න වෙලා තියෙනවා ප්‍රබල වෙලා තියෙනවා. ඉතින් එතකොට සතියට ඔළුව දාගන්න හරි අමාරුයි. අතන ගිහිල්ලා නිකන් හිර වෙලා ඒකේ ආස්වාදයට ලොල් වෙලා ඒ අස්සේ පළපදියම් වෙලා ඉන්නවා මිසක් ආපස්සට හැරිලා බලන්න පුළුවන් ගතිය දැන් හුඟක් අඩු වෙලා. ඉතින් එතකොට ඒකයි යෝගාවචරයේකට අපිට කියන්න වෙන්නේ. දැන් ඔය ඉඳගෙන කරන භාවනාව දැන් නවත්තන්න. S2 පියාගෙන කරන භාවනාව කාලයකට නවත්තන්න. දැන් යන්න සක්මනරම කරන්න. කියලා ඉතින් අර ඒ සමාධිය දැන් බුරුල් කරන්න වෙනවා. සමාධිය ටිකක් දුර්වල කරන්න වෙනවා. මේ ප්‍රබල වැඩි. සමාධිය දැන් උච්චන්න වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ඒ தත්වයෙන් නැවත පාලිත මට්ටමක් දක්වා අපේ අස්පනා පිට නැත්නම් අපේ පාලනයේ යටතේ පවත්වන්න පුළුවන් සතියේ අවධානයේ යටතේ පවත්වන්න පුළුවන් තත්වයක් දක්වා එහෙනම් බස්සන්න වෙනවා අඩු කරන්න වෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් සතිය ඉපදුනහම ස්වාමීන් වහන්සේ දැනෙන වේදනාව නැති වෙලා යනවා කියලා දැනෙනවනේ හ්ම් හ්ම් දැන් සමාධියටම ලොල් වෙලා හිටියාම සතිය එන්න තියෙන අවස්ථාව ඔබ වහන්සේ කිව්වා වගේ අඩු වෙන්නේ මට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ මම යම් ආකාරයක සමාධිගත ස්වභාවයක තමයි දක්ෂේ වැඩ කටයුතු දිනදා ජීවිතේ වැඩ කටයුතු කරනකොට ඉන්නේ හැමතිස්සම වගේ. ඒක ඒක බලන්න එතෙන්දි බලන්න ඕනේ දැන් හිත ඒ වුණාට මතු පිටද තියෙන්නේ. දැන් මේ සමාධියක් කියන එකේදී නිකන් අපි කියන්නේ අර මෝහණය වෙලා වගේ ට්‍රාන්ස් එකක් වගේ එහෙම එකක්ද? එහෙම නැත්නම් නිකන් මේ නිකන් ඔහේ සෑල්ලුවෙන්ද හිත තියෙන්නේ. හැබැයි හිත මොකක්වත් උපාදාන කරලා නැහැ. මොකවත් බැහැගෙන නැහැ. හැබැයි නිකන් අර හිත එහෙ මෙහෙ දුව දුව වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. දැන් දැන් හිත එහෙ මෙහෙ දුව දුව වික්ෂිප්ත නොවීම කියන එකත් සමාධියක්නේ. නේද? එතනක් තියෙනවනේ යම්සේ ඒකාග්‍රතාවයක්. හැබැයි එක තැනකවත් රිංගගෙන බැහැගෙන පළපදියම් වෙලා එහෙමත් නැහැ. ඒ කියන්නේ උපාදාන වෙලත් නැහැ මොකක්වත්. ඒ බඳු தත්වයක් වරදක් නැහැ. එතන තියෙන්නේ අර අනිශ්චිත අනුපාදාන தත්වය. ඒ කියන්නේ අනිශ්චිතයි කිසිවක් ඇසුරු කරන්නේ උපාදාන කිරීමකුත් නැහැ. ඒක ඇතුළත හිර වෙලා ඇතුළේ පළපදියම් වෙලා එහෙම தත්වයකුත් නෙමෙයි. බාහිර අරමුණු වල විසිරීලා ඒවැය වික්ෂිප්ත වෙච්ච මට්ටමකුත් නෙමෙයි. ඒක හොඳටම තේරෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ තියෙන සමාධිගත ස්වභාවය යම් විදිහකට වෙනස් වෙන්න ගත්තොත් ඒ කියන්නේ රළු අරමුණක් හරි ඒ කියන්නේ තරහ ආසාව වගේ අරමුණක් හරි ඒ විතරක් නෙමෙයි සියුම් අරමුණු දැක්ක මොකක් හරි රූපයක් දකිනකොට හිත හිතන්න පටන් ගන්න වෙලාව ඒ වගේ එහෙම දැන් එකපාරට අර ස්වභාව අර සමාධිගත ස්වභාවය වෙනස් වෙන්න ගන්නවනේ. ඔව් දැන් එතන ඇත්තම දැන් අපි අපි හිතන්න පටන් ගන්නවා කියන්නේ දැන් ඉතින් එක අතකින් අපේ සමාධිය නෙමෙයි ඉතින් එතෙන්දී නම්. අපි කල්පනා කරනවානේ. ඔව්. ඔව්. කියන්න. දැන් එහෙම වෙනස් වෙන්න ගත්තාම තමයි ස්වාමීන් වහන්සේ සතිය ඇති වෙන්නේ. නිකන් නිකන් එතකොට දැනෙනවා වෙනස් වුණා වගේ ඒ අර එතකොට ඒ අරමුණෙන් එළියට පනින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හරි. ඔව් ඒක ඒක වෙන්න පුළුවන්. දැන් හිතන්න දැන් අපිට අතෙන්දී ලොකුවට මේ මේ එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ දැනුවත් බවක් තිබුණේ මොකද ලොකු අරමුණක් තිබුණේ නැහැ. නිසා අපිට සතිය තියෙනවද නැද්ද කියලාවත් එච්චර හැඟීමක් නැහැ. හැබැයි දැන් සිතුවිලි එනකොට ටක් ගාලා සතියට අහු වෙනවා. දැන් මෙයා ආවා. දැන් ඔන්න මේ සිතුවිල්ල ආවා. මේ සිතුවිල්ල ආවා කියලා අර හසු වෙනවා. එතකොට දන්නවා මේ සතියක් තියෙනවා කියලා. ඒ නිසා දැන් හිතන්න දැන් රාත්‍රී කාලයේදී දැන් ඉරේලිය නැතුව නෙමෙයි. දැන් ඉරේලිය හිතන්න දැන් හඳක් නැහැ කියලා. දැන් හඳ තියෙන දවසට 15ක දවසට මොකද වෙන්නේ? ඒ අහසේ තියෙන ඉරේලිය පරාවර්තනය වෙලා අපිට හම්බ වෙනවා හඳ නිසා. ඒතර දැන් කලවර කාලයකදී මාසෙ පොය දවසේදී හඳ නැහැ. ඉතින් එතකොට අර පරාවර්තනයක් නැහැ. ඉතින් අපි හිතන්නේ මේ ඉරේලිය නැහැ කියලා. නමුත් අභ්‍යවකාශයේ ඉරේලියක් තියෙනවා. නේද? ඉතින් එතකොට අන්න ඒ වගේ තමයි අපි ගාවත් ඒ નિરાයාස සතිමත් බවක් තියෙනවා. නමුත් ඒ සතිමත් බව තියෙන බවට ප්‍රකාශ වෙන්න අරමුණක් නැහැ. ඒක ප්‍රකාශ වෙන්න අරමුණක් බවට පත් වෙනවා ඔන්න සිතුවිල්ලක් ආවහම වේදනාවක් ආවහම ඉතින් ටක් ගාලා ඔන්න මතක් කරලා දෙනවා ආ මේක විදෙනවා මේක දන්න සිතුවිල්ලක් ආවා. ඒතර දැනගන්නවා මේ මේ නිින්ද ගිහිල්ලා නෙමෙයි ඉඳලා තියෙන්නේ සිහියේ තමයි ඉන්නේ. හැබැයි දැන් තමයි යම් අරමුණක් ආපු බව නිසා ඔන්න සතියක් තිබුණා කියලා තේරුම් ගන්නෙ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ අර හිතේ තත්ත්වගත වීමක නෙමෙයි ඉඳලා තියෙන්නේ සතියේ ඕන වෙලාවක එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ දැන් ඔතන දැන් ඔය නිදහස් හිත කියන්නේ සතියේ gedara වගේ තමයි. නමක ලස්සනට කතා කරනවා ඔය උන්නාබ බ්‍රාහමණ සූත්‍රයේදී ඉන්ද්‍රිය සංයුත්තේ එන්නේ. ඉතින් එතෙන්දී අර උන්නාබ බ්‍රාහමණයා අහුවාම හිතට පිළිසරණ මොකද්ද? මනස්සකෝ බ්‍රාහමණ සතිපටිසරණන්ති කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඒ කියන්නේ මනසට තියෙන පිළිසරණ තමයි බ්‍රාහමණය මේ සතිමත් බව කියලා උත්තරේ දෙනවා. ඊට පස්සේ එයා අහනවා මේ සතියේට තියෙන පිළිසරණ මොකද්ද? සතියේට තියෙන පිළිසරණ මොකද්ද කියලා අහුවාම තමයි කියන්නේ විමුක්ති තත්වයක් කියලා. ඒ කියන්නේ හිත අරමුණු ග්‍රහණය නොකරන නිදහස් වෙච්ච தත්ත්වය තමයි සතියට තියෙන පිළිසරණ. ඉතින් එතකොට අලුතෙන් සතිය පවත්වනවා කියලා දෙයක් නැහැ. සතියේම තමයි ඉන්නේ. හරිය නිකන් සතියේ ගෙදෙට්ට ආවා වගේ. සත්‍යයක් තමයි එතන තියෙන්නේ. නමුත් අර සතියේ ඉන්නේ කියන එක ප්‍රකාශ වෙන්නේ එතන තියෙන අර නිදහස් භාවය නිසා ඒක නිරූපණය වෙන්න එයා ඉන්න බව පෙන්වන්න අරමුණක් නැති නිසා. නමුත් අරමුණක් තියෙනකොට ඉතින් ටංගාලා තේරෙනවා මම මේ නිදාගෙන ඉඳලා නෙමෙයි. විසඥ වෙලා නෙමෙයි. මෙතන මේ මං සිහියෙන් ඉඳලා තියෙන්නේ. මට හොඳට කල්පනාව තිබිලා තියෙනවා. අර දැන් අපිට අර සමාධි මට්ටමේදී තියෙන තත්ත්වයක් නෙමෙයි මේ කතා කරන්නේ. සමාධි මට්ටමේදී එහෙම කල්පනාවක් නැහැ. සමාධිය අස්සට ගියා ඊට පස්සේ මොනවාද වෙන්නේ කියලා දන්නේ නැහැ. විසක්ඥ වුණා වගේ. ඊට පස්සේ ඔන්න සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ඔන්න ආයෙ එඩිට් එනවා. එඩිට් එනකොට ඔන්න දැන් ආයෙත් එනවා අතන රෙදෙනවා මෙතන රෙදෙනවා. සිතුවිල්ලක් දෙකක් එනවා. එතකොට දන්නවා ඔන්න දැන් ආයෙත් සිහිය ආවා කියලා. එහෙමයි සර්. ඔව්. ඔව්. ඒක කොහොමද පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව හයන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට භාවනාව ගැන දැනගන්න ඕන. මම භාවනා කරනකොට දැන් ගොඩ කාලෙක ඉඳන් හුස්ම يعني හුස්ම දිහා බලන්න අරමුණු කරන් තමයි භාවනා කරන්න පටන් ගත්තේ. උස්ම සංසිඳිලා මේ හිතත් සංසිඳිලා තියෙන. කියන්නේ හිත විවේකෙටම යනවා. හරි. ගත්ත ගාම. හරි. එතකොට එහෙම විවේකෙට ගිහිල්ලා කෙනෙක් කවන්සටහනකට භාවනා කරන්නේ නිදා ගන්න කලින් උදේ නැගිට්ටාම විතරයි මේ ඉඳගන්නේ. එහෙම. ඊට පස්සේ මේ මම භාවනා කරගෙන යනකොට දැන් අර සිතුවිලි මට ඉස්සෙල්ලා දකින්න පුළුවන් වුණානේ ඒ කියන්නේ අනිත් ඒ කියන්නේ ඒක බොඳ වෙලා යන හැටි පැහැදිලිව දකින්න පුළුවන් කමක් තිබ්බා පොඩ පොඩ විවේකයට අනික එකපාරට මිදගත්ත ගාම ඒක විවේක වෙලා ඉන්න මට ප්‍රකට වෙන්නම අර විවේකී සංසිඳ බව ඒක ඒ තුල දැන් කවදාවත් මේ දක්වා මට දුකක්වත් සතුටක්වත් නැහැ භාවනා කරලා හම්බ කියන්නේ දැනිලා හරි විශේෂ ඒ කියන්නේ දුකකුත් නෑ සතුටකුත් නෑ. ඉතින් දැන් එහෙම ඉන්නකොට දැන් මගේ අර සිතුවිලි නැති එකම තියෙනකොට මට දැන් පේනවා දැන් කොහාට ධර්මණු කරන්නේ දැන් උස්මත් නෑ සිතුවිලි දැන් එතකොට මට පේන සිතුවිලි එනවා නිකන් අර මීදුමක් වගේ ඈතක වගේ. මට පේන්නේ ඉබේම එක බොඳ වෙලා යනවා. එතකොට අර ඉස්සරම දෙකුණු වෙහෙස හිතේ එහෙම එනකොට තිබුණ එකක් දේව නෑ දැන්. හරි. දැන් ඊට පස්සේ එහෙම තියෙනකොට මම හිත විවේකෙටම යනවා. ගිහින් එහෙමම ඉන්නවා. පස්සේ දැන් ටික ටික මම බලනවා දැන් මෙහෙම ඉඳගෙන ඉන්නකොට මොකක් කරන්නවත් නැහැ නේද? මොකද මට නෑ ඉඳගත්තාම වෙන සද්ද ඇහෙන්නේ නැහැ. ඊට භාවනා කරන්න ඉඳ ගන්නවා කියලා දැනෙන්නේ නැහැ. නිකන් අර වෙන ඉරියව මාරු කළා වගේ. හ්ම්. ඉතින් එහෙම ඉන්නකොට දැන් අර හුස්ම මට තේරෙනවා අර හිතට චූට්ටක් මට ඒක වෙහෙසක් නෑ. ඒ සිතුවිලි එන යන එක ඉබේ වෙනවා. මට හොඳටම අර සතිය ගොඩ වැඩි කරලා වගේ බලුවොත් අත් අත්කාචියක් දාලා වගේ. හරි. එතකොට නිකන් පේන සිතුවිලි බොඳ වෙලා යනවා. හරි. ඒක ඒකට අවශ්‍යතාවයක් නෑ වගේ. පස්සේ දැන් මම බලන මොකද්ද මෙතෙන් ඊළඟට කරගන්න ඕනේ කොහොමද? පොඩි ඉතින් හිතට මේකක් තියෙනවා දැන් මට ඉන්නම පුළුවන් අර සිතුවේ එහෙම බඳ වෙන එක නොබලා ඉන්න පුළුවන්ද කියන එකට එකක් එනවා. ඊපස්සේ මම එහෙම බලද්දි මගේ මට තේරෙනවා නළල උඩට හිත යොමු වෙන එකක්. පස්සේ මේ ඒක සමහරව ඉස්සර පොත්වල කියලා දාලා සමහර කියන නල්ල මැද මොකද තුනක්ද මොකද එකක් තියෙනවා තුන්වෙනි හැම මං හිතුවා එහෙම දැන් ඉතින් දැනුමකට යන්නේ හින්දාද කියලා මම වෙන්න දීලා බැලුවා. එතකොට අද මම දැනගත්තා එතකොට මේ හිතේ මම දැක එහෙම මැදකට ගියාම සැරයක් සිතවිලි එහෙමවත් හිතෙන්නේ නැහැ. හොඳටම හිස් වෙනවා. ඒ කියන්නේ දුකකුත් නැහැ සතුටකුත් නැහැ මොකුත් නැහැ. ඒ කියන්නේ හිස් බම්බුවක් වගේ මට ඒ කියන්නේ ඉන්නවා. හරි. එහෙම ඉන්නකොට දැන් අර දැන් අද මම දැනගත්තා S2ට උඩින් තියෙනම කොටසත් නෙමේ නළලේ නළලේ උඩමත් නෙමේ ඔළුව ඉස්සක සැනේ මැද වගේ කොටසට හිත මෙයාම ගාම හිතවිලි හිතන්න එහෙම වෙන එකක් නෑ. එහෙම ඉන්න පුළුවන්. මම දැන් අර දවස් දෙකකට කලින් උසයි මහන්ස භාවනා කරන වෙලාව බලලා කමටහන් යන්න එහෙනම් කොච්චර වෙලා ඉන්නවද කියන බලන්න බලනවා. දැන් මට දවස් දෙකම මතක නෑ වෙලාව. හරි. මම හොඳට බලපු වෙලාව. ඉතින් ඒක තමයි පරිණංක භාවනාවේ තියෙන්නේ. දැන් සක්මන් කරන්න ගත්තාම සල්වංශ දැන් මම මෙතන කියලා මම සක්ම කියන්නේ මම මෙතන කියලා පටන් අරන් ඇවිදින කෙනා ගැන තමයි කෙලින්ම යන්නේ. මට ඒව මුකුත් හිතෙන් ගැටේ නැත්නම් ඒව නෙමෙයි. මේ ඇවිදින කෙනෙක් කෙනා ගැන බලනවා. එහෙම ගිහිල්ලා දැන් වෙනද එකපාරම සිතුවිලි නැතු යනවා. ඒ ගියාම දනිස්සෙන් පහලට බර දැනෙන්න ගන්නවා මේ ස්පාංශ පේශිවල. එතකොට අර දැන් ඉස්සෙල්ලා මම ඇවිදින සක්මන් කරනකොට බිලුක තිබ්බේ මුලින්ම දැන් තියෙන රෝද එක වගේ මුලින්ම අර කකුලේ ඇඟිල්ලට පස්සේ තියෙන කොට්ටේ මම හිතන්නේ ඒක කියන්නේ අනේ කොටස් තමයි තියලා ඇතුළට වගේ යන්න පටන් ගත්තා. ඊපස්සේ දැන් රෝදයක් වගේ හරි. හැබැයි දැන් පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. දැන් ඔතන අපි ආයෙත් සක්මනේදී ඕකට දාන්න නැතිව දැන් මොකද ඉඳගෙන භාවනා කරද්දී දැන් අපිට කෙලින්ම හිතත් එක්ක යන්න පුළුවන් චිත්තානුපස්සනාවකට දාගන්න පුළුවන්නේ. ඉතින් එතකොට දැන් එතරම් පොඩි වැරද්දක් හදාගන්න ඕනේ. දැන් ඔතන ආයි නලලට ફોકસ කරන්න යන්න එපා. අපේ අවධානය නලලට ආයි දාන්න ගියොත් එතනත් නිකන් අපි අරමුණක් දුන්නා වෙනවා අපේ හිතට. දැන් මොකද දැන් මං දැන් මීට මීට කලින් වතාවේදී විස්තර කරා නේද දැන් අර හිත එකම අරමුණක්වත් ගන්න නැතුව සැහැල්ලුවෙන් උපාදාන නොකර ඉන්නවා කියලා. එතකොට අපේ උවමනාවෙන් එයාට අරමුණක් දෙන්න සුදුසු නෑ කිසිසේත්ම. එහින්දා වාඩි වෙලත් නලලට එහෙම කියලා අරමුණක් නලල කියන අරමුණ එතෙන්ට අවධානය යොමු කිරීම කියන එක වෙනුවට නිකන් හිත නිකන් සැහැල්ලුවෙන් විතරක් ඉන්න දෙන්න. දැන් සක්මනේදීත් ඒ දැනෙන දෙයට හිත දානවා වෙනුවට දැනෙන දේ ඔහෙ දැනිද්දෙන් බැරිද හිත නිකන් පා කරලා අරින්න. බැරිද බැරිද නිකන් හිත කොහෙවත් පිහිටුවන්නේ නැතුව තියන්න. සර්වාසදාරේ බස් පරියන්ක භාවනාවේ මම දැන් මනල්ලට ගියේ එහෙම හිතලාද කියලා බලන්න තමයි මම අද එහෙම මම හිතට එහෙම ඉන්න දුන මම කියන මොකටවත් අරමුණු නොකර එතකොට අර සියුම්ම මට තේරෙනවා ඒ කියන්නේ මෙහෙම ස්වභාවයක් ඒකට ඒකට අර එහෙමවත් අර බොඳ වෙන එකක්වත් ඕනේ නැහැ වගේ එකක් හරි එතකොට කෙලින්ම තමයි උඩට ගියේ අරමුණු කලේ නෑ නේද දැන් පරය පරය මම සක්මන් භාවනාදි වෙන්නේ චිතුවිලිම නැතුව යන විනාඩි 15 වෙනම හරි ඉතින් ඒක කමන්නේ ඉතින්. එතකොට ආයි දානවද මේ එතකොට ආයිත් මේ කකුලට දානවද? නෑ සාරස් එතකොට වෙන රොබෝට් කියලා දින ගන්නවා. ඔව් කමන්නේ නැහැ. ඔව් කමන්නේ නැහැ. දැන් ඔහේ කයට ඔහේ ඇවිදින්න දීලා හිත අරමුණු වලින් තොරව තියාගෙන විතරක් යන්න. සැහැල්ලුවෙන් යන්න තියෙන්නේ. ආයිත් ඒ පාදයේ ස්පර්ශයට හිත දාන්න යන්න එපා දැන්. ඒක සාරස් කෙලින්ම දැන් විනාඩි 15 වගේ දැන් මේ මුළු කියන්නේ සිතුවිලිම නැතුව යනවා. හරි. කියන්නේ ඇවිදිනවා කියන එකෙම ඉන්නකොටම ටක්කා ගිහින් කකුලේ බරගතිලා මම හොඳටම මේ ස්ලෝ වෙනවා. දැන් රොබෝ වගේ දැඩිව අත් දෙක පිටිපස්සෙන් ගිල්ලිහිලා අත් හරියටම නිකන් මේ චලන පසියුම්ම වෙනවා. හරි. ඊට පස්සේ ඒ ඒ ඒකෙන් ඇවිදින්න ගන්නවා. නිකන් රොබෝ වගේ. හා හා. එතකොට හිත කොහෙද තියෙන්නේ? අ එතකොට ඇවිදින එකේ ඇවිදින එකේ. හ්ම්. ඒ කියන්නේ තාම ඉතින් අරමුණක තමයි හිත තියෙන්නේ එහෙනම්. ඒකට සයන්ස් මොකක්ද එතනදී විතරන්න ඕනේ. එහෙම යන්න හදනකොටම මම එතනදී ඒ කියන්නේ අර මා කකුලට චලනයට යන්න නොදී ඒකත් පවත්වා ගන්න ඕනේ. පුළුවන් නම් පමක් නැහැ. කියන්නේ Tamanට දැන් ඒ ඒ හැකියාව තියෙනවා නම් ඒක තමයි කල යුත්තේ. ඒක තමයි. ඒක තමයි කල යුත්තේ. ඒ කියන්නේ දැන් හිතන්න දැන් අපිට පුළුවන්කම ඇති වෙලා තියෙනවා හිතට උපාදාන නොකර ඉන්න. එහෙමනම් ඉතින් අපි මේ උපාදාන නොකිරීමේ හැකියාව තමයි දැන් දිනු කරන්න තියෙන්නේ. ඒක මං දැන් දිනු කරනවා ඉඳගෙන ඉඳද්දිත් නම් ඒකම තමයි දිනු කරන්න තියෙන්නේ ඇවිදිනකොටත්. නැතු ඇවිදිනකොට ආයෙත් මම කකුලට ඇවිදීමට අවධානය යොමු කළා දැන් අවශ්‍ය නැහැ. බැරිද නිකන් ඇවිදින්නේ කොහේ වෙද්දෙන්, කය ඔහේ ඇවිද්දදෙන්. මම නිකන් චුට්ටක් නිකන් සැහැල්ලුවෙන් වටපිට බල බල ඇවිදිනවා. බලනවා මේ වටපිට පේන දේවල් වලට හිත යනවාද තාමත්. ගිහිලා ඒවා එක පැටලෙනවා. දැන් ඔය අද අපි කතා කළා වගේ ඒ දකින දේවල් වලට පේන දේවල් වලට ගිහිල්ලා හිත ඒක උපාදාන කරනවාද? ඒක ඇසුරු කරනවාද? කියලා එහෙනම් එයා ඔව් ඒක බලන්න. එහෙම බලුවම ඒව ඇසුරු කරන්නේ නැහැ. මගවාසි කියෝ විදියට බලන් ඉන්නකොට ඔය ඉන්න මොකුත් හිතිලත් නැහැ. හරි. ඒ ඒක තමයි පවත්න්න තියෙන්නේ. ඉතින් එතනදී එතනදී ඇත්තටම ඒ කියන්නේ ඔය ඔය හැකියාව තමයි තව තව දියුණු කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ආයි අර අරමුණක් අස්සට හිත දාන්න යෑම වැරදි. ඒ සර්මාස. එතකොට මම දැක් සක්මන් කරනකොට මට තේරෙනවා දැන් මට පුළුවන් හිතෙන්ට නොයා මේ සක්මන් කරන එකට ඉන්න මාස පිට තද වෙනකොට මෙතනින් උඩහට අරගන්න. හරි. එහෙම කරන්න නැන්නේ සර්මාස. මොකද මාංශපේශි තද වෙද්දී ඒ කියන්නේ අර දැන් අර රොබෝ වගේ ඇවිදින අර කියන්නේ ගොඩම චලන දැන් අර මට හොඳටම පේන තැනට යන්න පුළුවන්. යනවා. හරි. පුළුවන් එහෙම නොගියා පුළුවන් අර සක්මන් කරනකොට කියන්නේ හිතේ වෙන්නේ නැතුව ඒ ස්වභාවයෙන් පවත්තන්න. අන්න හරි. ඒ කියන්නේ දැන් ආයෙත් ඒ කියන්නේ සක්මනේදී විනාඩි 15ක් නෙමෙයි පළවෙනි පියවරේම පළවෙනි පියවරම යනකොටම බලන්න හිත නිකන් කොහෙවත් නොපිහිටවා යන්න පුළුවන්ද? දැන් ඔතන මෙහෙමයි වෙන්නේ. දැන් අපි මුල් මුල් කාලෙදී ඔය උපාදාන නොකරන தത്വයට ගන්න විවිධ ක්‍රම තියෙනවානේ. එක්ක ආනාපානය හරහා ගන්නවා. නැත්තම් පෙනෙන රූපවල නැතිවීමක් දැකලා ඕනනම් අපි හිතමු ගත්තා. නැත්නම් සද්දවල නැතිවීමක් නැතිවීමක් දැකලා ගතතර විවිධ ක්‍රම හරහා ඒ උපාදාන නොකරන தත්ත්වයට ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඔය ඒ උපාදාන නොකරන தත්ත්වයට දැන් ඍජුවම පයින්න අපි බලනවා. නැත්නම් අර අරක හරහා නැවිත් අර විවිධ උපක්‍රම අනුගමනය කර කර නැවත නැවත අර මේ එනවා වෙනුවට දැරිද මට නිකන් ටික් ගාලා එතෙන්ට හිත දාන්න. ශනික වේතෙන්ට හිත දාන්න. ඒකට අමාරුයි අතර. මොකද අර ආපෝ ආපු ගැම්ම නැහනේ. අරකින් ගොඩනගාගත්ත සතිය සමාධිය ප්‍රඥාව නැතුව මම නිකන් කෙලින්ම අත දාන්න යන්නේ. හැබැයි එහෙම කළා බැලුවාම තමයි තමන්ට තේරෙන්නේ ආ දැන් කෙලස් වෙනවා. දැන් ආයි ඒකේ தත්ත්වය තුළ පවත්වන්න විදිහක් නැහැ. මොකද ආයි හිත විසිරෙනවා. හිත අතීතයට යනවා. හිත අනාගතයට යනවා. මොකද මේ තාම කෙලස්. දැන් ඉතින් අපිට සටන තියෙන්නේ කෙලස් එක්ක. දැන් අපිත් හඳුනාගත්තා එක්තරා හිතේ හැකියාවක් නොබැඳුණු පැටලිච්ච නැති සැහැල්ලු හැකියාවක් හඳුනාගත්තා. ඉතින් ඇයි මට මේක පවත්වන්න බැරි? දැන් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අපි අහන්න තියෙන්නේ. ඒතකොට ඒක පවත්වන්න බැරි තාමත් මාගේ හිතේ විවිධ කෙලෙස් තියෙනවා. ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම ඔන්න තියෙනවා. ඒතකොට ඒ ටික දැන් මතුවෙන්න මම අවස්ථාවක් සලස්වා දී දෙමින් ඒකත් එක තමයි දැන් යුද්ධය යන්නේ. දැන් එතකොට මේ සිතුවිල්ලක් හඳුන ගන්නවා. ඒක අපි හැඩ ගන්න ඕන හැටි, රටාමවන හැටි, මේ සංස්කරණ කරන හැටි ඒවා බල බල මේ කරන මෝඩකම් ටික පුළුවන් තරම් අඩු කර කර අඩු කර කර හිතට සැහැල්ලුවෙන් ඉන්න පරිසරය සකස් කරලා දෙනවා. සයමහස එදිනෙදා නම් කරනකොට දැන් හිතේ තියෙන එහෙම ඒක මට බොඳ වෙනවා ඒව පේන්නේ ඒක නිත තියෙනවා ඇල්ල නැති තැනක නිකන් තේ තට්ටුව තෙල් වගේ තියෙනවා වගේ එකක් හරි ඒක දැනෙන්නේ හරි හරි ඒක හොඳයි ඒක හොඳයි ඒක තමයි සමහර වෙලාවට දැන් අපි භාවනා කරනවා කියන ආකල්පයකින් අර કૃතිමව වාඩි වෙලා ඕක කරන්න ගියාම සමහරට ඔන්න හිත නිකන් පටලව ගන්නවා වැඩි මොකද අපි දඟලනවා ඕන්ට වඩා දඟලනවානේ ඉතින් එහෙම නැතුව නිකන් හිතන්න පුටුවක් තියලා ඔහේ නිකන් වාඩිලා ඉන්නවා සැහැල්ලුවෙන්. ලස්සන්ට හිතක් ඉන්නව කොහෙවත් ඉන්නේ නැතුව. ඒ කියන්නේ කොහෙවත් පිහිටන්න නැතුව ඔන්න හිත තියෙනවා. ඒ නිසාම මට අර භාවනා කරන ඒවා වෙනස හොයාගන්න බෑ. හැම වෙලේම තියෙන අර හිත එහෙම. නෝ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි අපි තේරුම් ගන්න තියෙන්නේ නිකන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා නම් මේක නිවැරදිද කියලා තේරුම් ගන්න බලනවා නම් නිකන් චෙක් කරලා බලනවා නම් බලන්න තියෙන්නේ මේකයි. හිත කොහේ හරි ඇලිලා තියනවාද? මොකක් හරි මත පිහිටාගෙන තියනවාද? හිතට අරමුණක් තියනවාද? නැත්නම් හිත ඇතුලේ මොකක් හරි නිරූපණයක් තියනවාද? මොකක් හරි හිතේ සිතුවිල්ලක් තියනවාද? ඒ මොකක්වත් නැතුව හිතන්න හිතේ කිසිම චිත්ත රූපයක් නැහැ. හිත හොඳට ඉඩකඩ සහිතයි. හිතේ මොකක්වත්ම ආතතියක් නැහැ. හරි සැහැල්ලුවක් තියෙන්නේ. සංසිඳිච්ච ගතියක් තියෙන්නේ. නතර වෙච්ච ගතියක් තියෙන්නේ. එහෙමනම් ඉතින් යන විදිය හොඳයි. ඒ සාවාස. සිත තියෙනවද යමක් කාවහම ඒක පේනවා දැන් ප්‍රශ්නයක් අන්න ඒ කොටස තියෙනවා අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම හරි ඒකේ වරදක් නැහැ හොඳයි හොඳයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි ඊළඟ දහම් ගැටලුව ස්වීනීතාට ඉදිරිපත් කරන්න පුළුවන් තෙරුවන් සරණයි සම්නාංශ මම මම හිතුවර ප්‍රපංච කියන එක අනිත් එක අභ්‍යන්තරයේද පපංච කරන්න කියලා මොකද දැන් එළියේ කොහොමද කියන්නේ අපේ බාහිරෙන් බාහිරෙන් කිම මම බාගලුපියක් දකිනවා හැබැයි ඒක මම කියනවා මගේ දරුවා කියලා එහෙනම් මගේ දරුවා කියලා ඇතුළට අරගෙන මම ඒකේ වටේ මේ දරුවත් එක්ක සම්බන්ධ ලෝකයක් හදාගන්නවා ඒක ඉතින් වෙන්නේ අභ්‍යන්තරේ නේද? ඒක සාන්නක බාහිර බාහිර තියෙන රූපය නිකන් වර්ණයක් හරි ශබ්දයක් හරි මොකක් හරි නේද කියලා මට හිතුණා. ඔව් නෑ බාහිර බාහිර රූපයෙන් තමයි මේ ට්‍රිගර් එක වෙන්නේ ඉතින්. අර පොඩි උත්තේජනයක් දීලා පටලවන වැඩේ වෙන්නේ බාහිරෙන් ඊට පස්සේ ඉතින් අපි ඒක අල්ලගෙන ඇතුලේ කතාව හදා ගන්නවා. හරි. ඔව් ඔව්. ඔව් ඔව් හොඳයි. ඊළඟ දහම් ගැටලුව සුරංගනීට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්ස මම සක්මන පරියන්කේ පුරුදු විදිහට කරගෙන යනවා. නමුත් දැන් නැවතත් පරියන්කේදී බෙල්ල කඩා වැටීම කියන එක දරුණු ලෙසම ඇති වෙනවා. දැන් ඕක දෙතුන් විඩක්ම ඇති වුණාම ලොකු හමුදුරන්ගෙන් ලැබිච්ච අවවාදේ තමයි එතෙන්ට අවදි වෙන්න කියන එක. ඒ නිසා නැවතත් ඒක සිද්ධ වෙන තැන දිහා බලාගෙන ඉන්නකොට ඒක දැනෙන්නේ මට මම දැන් සක්මණින් ඉවර වෙලා පරියන්කේට ගිහාම දැනෙන්නේ ගොඩාක් කුස්වරල්ලක් දැනෙන්නේ. එතකොට හරියට ඇඟේ වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව සමහන් වුණොත් මම නිකන් සම්මාදියකට යනවා වගේ සිද්ධ වෙලා ඒ සමාධිය තුලින් තමයි අර බෙල්ල කඩා වැටීමක් වෙන්නේ. ඒකට නොගිහින් ඉන්න නම් මම එක්කෝ අර දැන් මෙනෙහි කිරීමක් වගේ එකක් අල්ලන්න තියාගෙන ඉන්නවනේ හිතේ. ඒ හින්දා හිතෙන් මේ ඒක අල්ලා ගැනීම කියන එකේ අරමුණේ ඉන්නවා. බෙල්ල කඩා වැටෙන තැන මුලින්ම අල්ලන්න කියන අරමුණේ ඉන්නවා. එතකොට එතකොට මට දැනෙනවා මං අරමුණක හරි මොකක් හරි සිතිවිල්ලක හරි සිතිවිලි ආපුදාකට එහෙම ඉන්න දවසකට බෙල්ල කඩා වැටීම ගොඩක් අඩුයි. හරි. අර සමාධියකට ගිහාම තමයි ඒක එහෙම වෙන්නේ. හරි. ඉතින් හැබැයි දැන් බෙල්ලේ පුදුම වේදනාවලුත් තියෙනවා මට ওই බෙල්ලේ අසනීප තත්ත්වකුත් තියෙනවා. හරි. ඒ නිසා මට උපදේශක් ගන්න. ඔව් මෑණියන්ගේ සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී නම් පය දෙක තුන යනකොට හොඳට හැම පැත්තටම හිත වික්ෂිප්ත වෙනවා දකින්නවා. ආ වික්ෂිප්ත වෙනවද? ඒ කියන්නේ වික්ෂිප්ත වෙනවා දකින්නවා කියන්නේ ඒ කියන්නේ මේ ටික වෙලාවක් යනකොටම හිත හැම ආතම දුවන්න ගන්නවද? එහෙමයි. දුවනවා. එහෙම දුවපුවාම මම ඒක දකින්නවා. ඒක මම Um, දැක දැක මම සක්මන් කරනවා. ඊට පස්සේ ආපහු හිටපු ගමන් පායට පායට එන වෙලාවල් දකින්නවා කකුල් ඇඟේ මේ දැන් පාය වදින දේවල් ඒ වගේ අර මූලික දේවල් වලටත් ආය යනවා. ආයෙ පිට දේවල් වලටත් යනවා. ඒ විදිහට සක්මන හැම පැත්තටම දුවනවා. සක්මනත් හරිම වේදනාකාරී සමහර වෙලාවල් වලට. ඔව්. මීට මීට වතා මීට කලින් වතාවල් වල එහෙම එහෙම මේ හිත වික්ෂිප්ත වෙන ගතිය අඩු වෙලා මේ සක්මනේදී පාදයේ හිත වැඩි වෙලා පිහිටපු අවස්ථාවන් උදා වෙලා නැද්ද? තියෙනවා. එතකොට මොකද කළේ? ඔව්. සක්මනේම ගොඩක් වෙලාවට හිත පිහිටපු අවස්ථාවල් ඉස්සර තිබුණා. ඊට පස්සේ ටිකෙන් ටික ඒවා නැතුව ගියා ඊට පස්සේ අර එන දෙයට එන දේ දිහා බලාගෙන ඉන්න කීවහම මම ඉතින් ඔය ඕනෑම දෙයක් ආවත් ඒ දේ දැනගෙන හැමම අර සක්මන් කරන එක පෑ සක්මන් කරනවා. ඔව්. කමක් නැහැ. කමක් නැහැ. සක්මන් කරන එක සක්මන් කරන්න වරදක් නැහැ. නමුත් ඒකේ තාමත් අපිට يعني අපි ඔය අනුගමනය කරන උපක්‍රමය හරහා දැන් කාලයක් තිස්සෙත් ඒ උපක්‍රමය අනුගමනය කරනවා නම් හිතේ සංසිඳීමක් පහළ වෙලා නැත්තම් සිතවිලි වල එන සිතවිලි ප්‍රමාණයේ අඩුවක් තේරෙන්නේ නැත්නම් සිතවිලි අතර පරතරයක් දැනෙන්නේ නැත්නම් කියන්නේ තාම අපිට මේ ඒ පැත්තෙන් යා ගන්න බෑ. නම් පොඩ්ඩක් මුලදී අපිට ඕනනම් නැවතත් පුළුවන් පාදයේ ස්පර්ශයට හිත තියලා ඒ කායानुපස්සනාවෙන් වැඩේ පටන් ගන්න පුළුවන්. එතකොට එතකොට වැඩේ ලේසි. මොකද ඒකාග්‍රතාවයක් සතිමත් බවක් අපි කායानुපස්සනාව මුල් කරගෙන සකස් කරගත්තා. ඊට පස්සේ ඊමීට ඔය දැන් කරන වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කායනුපස්සනාවට හිත පිහිටියට පස්සේ හිතන්න දැන් ආයත් පාදයේ ස්පර්ශයට හිත තියාගෙන ගියා. දැනෙන ස්පර්ශයක් ගානේ බැලුවා. ඔන්න හිත කියෝන එක දැන් අඩු වුණා. දුවන එක අඩු වුණා. එහෙමනම් ඊට පස්සේ හිත දිහාත් බලන තත්ත්වයක් තියෙනවා. මොකද අවශ්‍ය කරන හැකියාව කුසලතාවය පහළ වෙච්ච නිසා. එහෙම නැතුව පටන් ගත තැන ඉඳන්ම අපේ හිත දිහා බලන්න ගියාම ඔය මට්ටමේදී හිත විසිරෙන ගතිය එහෙම්ම තියෙනවා මිසක් එකෙන් ලොකු ශාන්තියක් වෙලා නැහැ වගේ. ඔව්. එනිසා පොඩ්ඩක් ඉස්සෙල්ලා නැවතත් මේ කයටම දාලා බලන්න. සක්මන කරන්න පරයන්කේ නම් මට තේරෙන්නේ ඊට වඩා ප්‍රයෝජනවත් මෙච්චර ප්‍රයෝජනයක් නැහැ මොකද අර හිත ඔළුව කඩන් ගැටලා අර අතෙන්ටනේ යන්නේ ඒකේ මහා ප්‍රයෝජනයක් නැහැ ඔය මට්ටමේදී ඒ නිසා සක්මණෙන් තමයි ගොඩ යන්න පුළුවන්. සක්මණේදීත් කායानुපසනාවෙන් පටන් ගන්න. පාදයේ ස්පර්ශයට හිත දාලා දැනෙන දේවල් දේ දැනෙන දැනෙන දේවල් වලට මොකද වෙන්නේ කියලා විමසන්න. ඒවැය හට ගැනීමක්, වෙනස් වීමක්, නැතිවීමක් මේ වගේ ඒ සූක්ෂම පැති ටිකක් විමසමින් යන්න. එතකොට ඔන්න සතිය සම්පජඤ්ඤය ආයිත් මේ පණ ගහලා එනවා. ඒගොල්ලෝ ටිකක් වර්ධනය වෙනවා, ඉස්සරහට එනවා. ඊට පස්සේ Tamanට යම් වෙලාවකදී හිතුණා නම් දැන් නම් හොඳට හිත මේකේ තියෙනවා, සැහැල්ලුයි. දැන් හිත පිට යන්නේ නැහැ. කියන ඒ විශ්වාසය ආවනම් ඊට පස්සේ ඕනේ නම් හිත දිහා බලන්න වෑයමක් දරන්න පුළුවන්. ඔව් ඔව්. ඊළඟ දහම් ගැටලුව ශ්‍රී ලාල් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ වාසනා ස්වාමීන් වහන්සේ. ඔව්. මගේ ප්‍රශ්නේ මේ අද ධර්ම දේශනාවට සම්බන්ධ කෙටි ප්‍රශ්න ටිකක් කීපයක් පැහැදිලි කරන්න සර සමාධියේදී අපට උනේ අපි සමාධියට බැස ගන්න එකයි බැස ගන්න එකටත් සමාධියේ බැස නොගන්න අවස්ථාවකුත් විස්තර වුණා ඒකදී අපිට ඒක අඳුර ගන්න පුළුවන් වෙන්නේ කියලා ඒතුනේ දැන් සමාධියට බැසගත් සමාධිය කියලා ඉතින් ඒකේ තියෙන සැපේට සුඛේට හිත තිබ්බොත් තමයි කියලයි අනිත් එක මට අනිත් පැත්ත හිතුනේ සුඛයට නැතුව ඒකේ තියෙන ඒකාග්‍රතාවයට සිත තිබ්බ ඒ කියන්නේ ඒ සමාධියට ඇලිලා නැහැ කියන එක ස්වාමීනි ඒක ඒක හරි දෙයක් ඒකාග්‍රතාවය විතරක් නෙමෙයි දැන් හිතන්න ප්‍රථම ධානය කියලා ඒකනම් එතෙන්දී ඔය මුළු මුළු පද්ධතියම පේන්න ඕනේ ඒකට බැහැගත්ත නැති තත්වයකදී. ඒ කියන්නේ දැන් හිතන්න අරමුණු වැඩ කරන හැටි නැවත නැවත හිතට හිත අරමුණට නංවන හැටි ඒ ਵਿਚාර ਵਿਚාරය කියන එක හැසිරෝන හැටි යම් කිසි ප්‍රීති තත්ත්වයක් පහළ වෙන හැටි මුළු චිත්‍රයම නිකන් මේ පද්ධතියම දිහාම සිහියෙන් බලන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ එතකොට එතකොට නම් ඔන්න කියන්න පුළුවන් මේක අස්සේ රෙංගගෙන නැහැ මෙයා මෙයා ඉන්නේ නිකන් බාහිරව මේ தත්ත්වය දිහා ඒ අත්දැකීම යනවා අත්දැකීම සිද්ධ වෙනවා මේ අත්දැකීම දිහා බාහිරින් ඉඳකින් ඉඳගෙන පරතෝ බැල්මකින් බලන්න පුළුවන් තත්ත්වේ තියෙනවා. දැන් ඕක ඇත්තටම මේ එකාතකින් බැලුවාම මේ මොකද්ද මේ චිත්තානුපස්සනාදී බුදුහාඳුර විස්තර කරනවා. දැන් සමාහිතං චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති කියලා මට්ටමක් එන්නේ නේද? ඔව් ඒ සමාහිතං චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති කියලා කියද්දී ඒතර කවුද මේ දැනගන්නේ? ඒතර ඔන්න සතිමත් භවෙන් තමයි දැනගන්නේ. ඒ කියන්නේ සතිමත් බව කියන එකයි සමාහිත බවයි කියන එක නිකන් දෙකක්. එතකොට සමාහිත බව තියෙනවා. හැබැයි මම ඒක අස්සට ගිහිල්ලා නැහැ. දැන් මෙහෙම හිතමු අපි. දැන් හුස්ම ගැනීම කියන එක කය කරගන්නවා. හැබැයි මට පුළුවන් හුස්ම ගැනීම දිහා බලන්න. ඒතර මම ඉන්නේ ඒ සතිමත් බව තුල පිහිටාගෙන හුස්ම ගැනීම ඉතින් කය විසින් සැහැල්ලුවෙන් කරගෙන යනවා. ඒතර මට පුළුවන් මේ හුස්ම ගැනීම දිහා සැහැල්ලුවෙන් බලන්න. එහෙම නැත්නම් අපිටම වේදනාවක් වේදනාවක් ඔන්න පහළ වෙලා තිනවා මට පුළුවන් වේදනාවෙන් අයින් වෙලා වේදනාව දිහා බලන්න. මට සිතුවිල්ලක් එනවා. සිතුවිල්ලෙන් අයින් වෙලා සිතුවිල්ල දිහා බලනවා. ඒ වගේ හිත සමාධිමත් වෙලා තියෙනවා. සමාධියෙන් අයින් වෙලා සමාධිය දිහා බලනවා. හිත එකඟ වෙලායි තියෙන්නේ. හැබැයි ඒක බලන්න පුළුවන් අමුතු කුසලතාවයක් අපි තුල දැන් හැදිලා තියෙනවා. එතකොට නිකන් අර මගේ අධීක්ෂණය යටතේ තමයි දැන් මේ සමාධිය පවතින්නේ. ඔන්න ඔයගේ தத்துவයක් තමයි කතා කරන්නේ. එතකොට එක එක එතන ඒකාග්‍රතාවයේ විතරක් නෙමෙයි එතකොට යාට හසු වෙන්නේ ප්‍රීතියක් පහළ වුණොත් ඒකත් එයා තේරුම් ගනීවි. නැත්තම් විතක්කයක් වෙනවා නම් ඒකත් එයා තේරුම් ගනීවි. එතකොට එයාගේ අධීක්ෂණයට මේ මුළු පද්ධතියම අහු වෙනවා. එහෙමයි සර්. ඒ කියන්නේ ඒ දිහා බලාගෙන ඉන්නක් විතරක් වගේ නිසා. බලාගෙන ඉන්න පුළුවන් ඒකට අහු වෙන්නේ නැතුව නේද? ඒක අසර රිංග ගන්න යන්නේ නැතුව. එහෙමයි. යම්කසේ යම්සේ නිකන් දුරස්ත බවක් පවත්වාගෙන ඒක බලන් ඉන්න පුළුවන්. එහෙමයි. ඔව්. ඒ දෙක අතර ඒ කියන්නේ සල්කස මේ සතියක් සමාධියක් අතර නිකන් ප්‍රශ්නයක් වගේ ඇති වුණා. අපි මෙහෙම අහලා තියෙන අකණ්ඩ සතිය කියන්නේ අකණ්ඩ සතියට සමාධිය කියලා කියනවා. ඒක හරිද ස්වාමී? එහෙම කියන නේද? සයත සතිය විකට පැවැත්ව සමාධිය කියන එහෙම අහලා තියෙනවා. <laughs> ළඟ ළඟ තමයි. සෑහෙන කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මතුවෙන මතුවෙන අරමුණේ හිත සමාධිය එකඟ වෙනවා නම් එතනදී ඒකට කණික සමාධිය කියලා කියනවා. දැන් හිතන්නේ දිගින් දිගටම හුස්ම ගැනීම සිද්ධ වෙනවා ආශ්වාසයක් ගන්නෙම ආයේ කොහේවත් කඩතොළු මොකක්වත් සිද්ධ වුණේ නැහැ. මතුවෙන මතුවෙන එකේ අපි ඒක කරගත්තා. ඉතින් එතන සමාධිපත් බවක් තියෙනවා. ශනික සමාධියකුත් තියෙනවා. සතියකුත් තියෙනවා. මොකද හිත අතීතයේ ගිහිලා පැටලීමක් අනාගතයේ ගිහිලා පැටලීමක් නැහැ. මේ එළඹෙන එළමන අරමුණේ සිහියෙන් වර්තමාන මොහොතේ එළඹ සිට සිහියෙන් වාසය කරනවා. ඉතින් මේ දෙකේ හරි නිකන් අර එහෙම ඔය මට්ටමට එනකොට නිකන් සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශයේ වැරද්දක් නැහැ. ඉතින් මේ අඛණ්ඩ සතිය කියන එක තුල සමාධි ලක්ෂණ තියෙනවා. ඔව්. හැබැයි ඉතින් හැබැයි දැන් අද අද අද අපි කතා කරව මට්ටමේදී දැන් හිතන්න සතියෙන් තොර මට්ටමකදී සමාධියක් තියෙන්න බැරිද? ඒකත් වෙන්න පුළුවන්. එතන තමයි අපි පටලව ගත්තේ නේද? දැන් අපේ සතිය දැන් එන්න එන්න දුර්වල වුණා. සමාධිය ඉස්සරහට ආවා. දැන් ඔන්න හිත ටට් ගාලා ගිහිල්ලා ඒක අස්සට යනවා. රිංග ගත්තා. එයා යාගේ ලෝකෙට ගියා. දැන් මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔන්න දැන් සමාධිය විතරයි තියෙන්නේ. සතිය දුර්වල වෙලා. ඒ නිසා එතකොට අන්න අඳුර ගන්න පුළුවන් ආ මෙහෙම සමාධිය කියන එකකුත් තියෙනවා. දැන් යා කොහෙවත් යන්නේ නැති නිකන් අර ෆ්‍රිජ් එකක් ඇතුළට වෙලා දොර වහගත්තා වගේ. දැන් ඉතින් වෙන කොහෙවත් යන්න බෑ. කූල් එකේ ඇතුළට ඉන්න විතරයි තියෙන්නේ. මොනවද වෙන්නේ එළිය කියන්න දන්නේ නැහැ. <laughs> ඔය වගේ තත්වයකුත් තියෙනවා ඉතින්. ඒක ඒක ගැළපෙන්නේ නැහැ. ඒක නිවැරදි එකක් නෙමෙයි කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක තමයි සාහසකිය අර අර ඉන්ද්‍රිය මට්ටමේදී ඒක බැලන්ස් කරන්න කියන්නේ. අන්න රයිට්. අන්න හරි. ඔව්. ආ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට තව එකක් පිළිකුට ආවා. දැන් කොහොම ඒක ඉන්ද්‍රිය බල එහෙම උඩට ගිහිල්ලා පොඥාංග මට්ටමට ගිහිල්ලා අපි කියමු එහාට ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා සති සම්මා සමාධි කියන මට්ටමකට අවදිනේම එතෙන්දී මේ යෝගාචරයට මේකට ඇලීමක් නැතුව ඇති කියලා. හ්ම්. ඒක තමයි. අපි ওই කාරණාව වෙනමම සාකච්ඡා කරමු. මොකද්ද මේ සම්මා සමාධිය කියලා කියන්නේ? කියන කාරණාව අපි සාකච්ඡා කරමු. මොකද ඇතම් තැන්වලදී සම්මා සමාධිය කියන්නේ ධ්‍යාන මට්ටමක් කියලා විස්තර වෙලා තියෙනවා. ඇතම් තැනක සම්මාදා සමාධිය කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඊට වඩා මේ කලින් කලින් මාර්ගාංග 7 ලස්සන්ට නිකන් එකලස් වෙලා ආවහට පස්සේ තියෙන தત્ත්වය තමයි සම්මා සමාධිය තියෙන්නේ කියලා ඔය මහා චත්තාලි චත්තාලීසක සූත්‍රයේදී එහෙම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපි ඔය කාරණේ අපි වෙනම දවසක සාකච්ඡා කරමු. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. මම හිතන්නේ මූල ධර්ම පාඩයක් දන්නේ මම අහන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ප්‍රභාස්කර සිත සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්කරයි කියලා කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ පරමාදර්ශී තත්ත්වයක්ද නැත්නම් ඇත්තටම තියෙන්නේ කොහොමද කියලා මට පොඩි ගැටලුවක්. මොකද අපි අනාදිමත් කාලේ ඉඳලා සංසාරේ ඉන්නකොට අනිවාර්යයෙන්ම කෙලෙස් සංගරාවක් එක්කේ කිසි අතිගානයක් අනුශේ කෙලෙස් කරයි. හ්ම්. එතකොට ප්‍රවාසයෙන් සිට කොයිලාද තියෙන්නේ? අනිවාර්යයෙන්ම රහතන් වහන්සේගේ තියෙනවා. ඔව්. එහෙම නැත්නම් මේක කර්මාදර්ශී තත්ත්වයක්ද විතරක්ද කියලා මට හිතෙනවා. නෑ මට නම් හිතෙන්නේ නෑ මට නම් හිතෙන්නේ ඊට වඩා බුදුහාඳුරෝ ඒක යෝගාවචරයට උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවගත්ත සුළු මොහොතකට හෝ හිතේ පිරිසුදු බව ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනාට ඒ ඒ ප්‍රභාෂර தত্ত্বය ගැන යම්සේ අත්දැකීමක් තියෙනවා කියලා වගේ තමයි විස්තර කරන්නේ. දැන් අර කියන්නේ අර ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙන්නේ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ටං ඕ මේ උපක්ඛිලේසේහි විපමුත්තං තං සුතවතෝ අරිය ශාවකෝ චිත්ත භාවනං අත්ථීති වදාමි. ඔන්න ඔය වගේ ප්‍රකාශයක් එනවා. ඒ කියන්නේ දැන් මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂරයි මේ එළියෙන් ආපු උපක්ලේශ ධර්මයන් හිඳයි මේක කිලුටුලා තියෙන්නේ. හැබැයි වේලාවකදී ඔන්න මේ ඒ කිලුටු කරන ධර්මයන් හිතින් ඉවත් වුණා. දැන් ඉවත් වුණාට පස්සේ දැන් තියෙනවා විමුක්ත තත්ත්වයක්. తాවකාලිකයි. දැන් මේක දන්නවා දැන් අර සුතවත් ආර්ය ශ්‍රාවකයා. ඉතින් ඒ නිසා දැන් එයා වැඩේ පටන් ගන්නවා. එයාට එයාට හොඳ විශ්වාසයක් පහළලා තියෙනවා. භාගතුන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ තත්වයක්මත් දැන් එයාට චුට්ටක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් එයා වැඩේ කරගෙන යනවා. එයාට චිත්ත භාවනාව හොඳට සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ඒක කෙලින්ම රහතන් වහන්සේගේ මට්ටමට දානවට වඩා తాවකාලිකව හෝ ඒ නිකන් හිතන්න මේ ගඟක පාසි බැඳිලා බන් තියෙනවා. අපි තුමු මුළු ගඟම මේ පාසි වලින් තිබුණේ. හැබැයි කවුරු හරි ගිහිල්ලා මේ පාසි ටික පොඩ්ඩක් එහාට කළා. මැද්දෙන් අපි කිව්ව එහාට කළා කියලා. ඉතින් එහාට කරාම උන ටක් ගාලා අර පිරිසුදු වතුර ටික පේනවා. ඉතින් අර අවුරුදු ගානක් තිස්සේ පාසි තිබුණයි කියලා අර පිරිසුදු වතුර ටික මතු කරගන්න බාධාවක් නැහැ. පාසි ටික අයින් කරපු ගමන් මේ පිරිසුදු වතුර ටික මතු වෙනවා. නේද? හැබැයි ඉතින් එතනින් අදහස් වෙන්නේ අපි හැබැයි ඒ අත අයින් කරපු ගමන් ආයෙත් පාසි ටික ලං වෙලා ආයෙත් පාසි වලින් වහ ගනීවි. නමුත් පිරිසුදු වතුර දැක්ක එක්කෙනාට දැන් විශ්වාසයක් තියෙනවා මම මේ පාසි ටික ඉවත් කරන්නයි දැන් තියෙන්නේ. එහෙමනම් අනිවාර්යෙන් මේ පිරිසුදු වතුර කියන එක මට ආවේනික ලක්ෂණයක්. පිරිසුදු බව කියන එක මේ හිතේ ආවේනික ලක්ෂණයක්. මට තියෙන්නේ මේ පාසෙ ටික අයින් කරගන්න එක. කියලා යා තුල අර විශ්වාසය ගොඩ නැගිනවා. ඔව්. ඔව් ඔව් ඔව්. හොඳයි. අද ධර්මදේශනාව පිළිබඳව නෙමෙයි ඒක ඇසුරෙන් මට හිතට ආව පොඩි විචාරයක් මෙහෙම එකක් ස්වාමීන් වහන්සේ දැන් අපේ රටේ සමාජගත වෙන එකක් තමයි චතුර්ථ ධානය තමයි අන්නෝන නිවන් මාර්ගයේ ඉදිරියට යන්න කියලා. හ්ම්. ළමයි ස්වාමීන් වහන්සේ දැන් සර්වඥාන් වහන්සේගේ සුද්ධ ධනාවකම කියනවා තමයි ධාන හතරට ගිහිල්ලා එතන ඉඳලා ඉදිරියට යන විදිහ. හ්ම්. ළමයි ස්වාමීන් වහන්සේ මට හිතුන්නේ ඒක උන්වහන්සේ ඒ කාලේ දවතුන ඒ කාලේ බ්‍රාහ්මණ සමාජයේ ගාත්ම ආගමික අධිකාරියේ සමාජ අධිකාරියේ ආරම්භක නිසා ඔව් ඒගොල්ලන් දුරට මනාජිමස්ත්‍රාන්තයේ ඉඳලා කියන්නේ රාගයිතිහාසික යුගයේ ඉඳලා පවත්වාගෙන ආපු සමත භාවනාව එළිවිලෙනවා කියනකොට ඒක ඉන්හසේ භාග්‍යතුන් වහන්සේ යොදාගත්ත මේ මිනිසුන්ගේ කුෂ්ණරක් වෙනවට එතකොට ඒ නිසා ඒක භාවිත කළේ මේ නැතු අනිවාර්යයෙන්ම චතුත්ථ ඥානයේ ආයතන නෑ කියන එක මට හිතෙන්නේ. හරි. ඒකට දර්ශනක් මත ඉතිහාස වෙනස් දැන් අර මූලපරයය සූත්‍රයේ දේශනා කළ විශේෂ මහාපාදය ගැන මේ ඒ ස්වාමීන් වහන්සේලා අපසාදයට අභිනන්දනයට පත්ුනේ නැහැ කියලා කියනවා. ඔව්. ඒක ඒක අදහස උන්වහන්සේලා කලින් බ්‍රාහ්මණ වංශිකයෝ. හ්ම්ම්. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ඇදහිලි වලට සහ ගම ප්‍රබල විශ්වාස වලට බුදුන් වහන්සේ දෙන්නේ හ්ම් අන්න ඒ නිසා ඒක සම්මාන සූත්‍ර වල තිබෙන නිසා ඒක අනිවාර්ය පදනමක් යන්නේ නැහැ කියන එකයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේ. හ්ම්. දැන් ඔහොම මේ විවිධ මත තියෙනවා. දැන් ඒ මූලපරියාය සූත්‍රයේ අවසානයේදී උන්වහන්සේලා මේ කැමැත්තක් සතුටක් පහළ නොවුනේ උන්වහන්සේලාට මේ தත්ත්වය වැටහිච්ච නිසා කියලත් සමහරලාට අර්ථ දක්වන්න පුළුවන්. ඒක කටුකුරුන් සාන්නාසයෙන් එහෙම කියනවා. මොකද තේරුණා වැඩේ වැරදුනා කියලා මේ නිබ්බාණයට පවා මේ මේ මේ ඇලුනා ඇලීමක් තියාගන්න එපයි කියලා මේ බුදුහාඳුරෝ කිව්වේ කියලා තේරුණා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔන්න මේ මේ මේ තිගැස්සුණා. එහෙම කියලා ඉතින් කියන්න පුළුවන්. අපි ඒක පැත්තකින් තියමුකෝ. අනිත් අනිත් කාරණාව තමයි දැන් ඔය චතුරාර්ය චතුර්ථ ධානමය එක ඉතින් ඒක ඒකෙන් නම් ඇත්තටම විවිධ සූත්‍ර හම්බ වෙනවා. එතෙන්ටම යන්න අවශ්‍ය නැහැ. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි වට්ටම් වලදී ඕක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තවත් දැන් ඔය මේ හිතන්න මේ දැන් ඔය චක්කුපාල මහරහතන් වහන්සේ. ඒ වගේ ඉතින් අර බොහෝ දෙනෙක් රහතන් වහන්සේලා ගැන මත ඉතින් කියවෙනවා මේ මොකක්වත්ම ඔය පුබ්බේ නිවාසානුස්සති ආදී මොකක්වත්ම මේ එකක් නෑ. හැබැයි සම්පූර්ණයෙන්ම ප්‍රඥා විමුක්තයි. අරහත්ත්වයටපත් වෙලා කියලා. ඒ නිසා අපිට කොයි මට්ටමක සමාධියක් අවශ්‍යද? මේවා අනිවාර්යෙන් චතුර්ථ ධානයට යන්න ඕනද? නැත්නම් පළවෙනි ධානයෙන්ම කරගන්න පුළුවන්ද? පළවෙනි ධානයමත් නැතිව උනත් උපචාර සමාධියකින් මේක කරගන්න පුළුවන්ද කියලා එහෙනම් අපිට යම් විමර්ශනයක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඕක ගැනත් අපි ටිකක් ඉදිරියේදී කතා කරන්න බලමු. දැන් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ එහෙම දරන මතය තමයි ඒ සමත ධ්‍යාන තියෙනවා. හැබැයි විපස්සනා ධ්‍යානක් තියෙනවා. කියලා උන්වහන්සේ මතයක් ඉදිරිපත් කරනවා. ඒ විපස්සනා ධ්‍යාන මට්ටමේදී නැවත නැවත මේ හිත අරමුණට නංවමින් විපස්සනා වඩමින් අරමුණ විමසමින් ඉඳද්දී ඔන්නේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව මතුවෙන්න පුළුවන්. ඒක ප්‍රථම ධ්‍යාන මට්ටම වශයෙන් හඳුනා ගන්නවා. ඉතින් ඒකෙත් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ධ්‍යානයක් කියන එක හඳුන්වන්නේ ඔන්නේ ධ්‍යාන අංග මත. ඒතරේ ධ්‍යාන අංග ටික මතුවලා එනවනම් විපස්සනා වෙද්දිත් විතක්කය හොඳටම ක්‍රියාත්මකයි, ਵਿਚාරය හොඳටම ක්‍රියාත්මකයි. වැඩේ සාර්ථක වීම නිසා ප්‍රීතියක්, සුඛයක්, සැහැල්ලුවක් තියෙනවා. හිතත් ඒකාග්‍රයි. ප්‍රථම ධානය ලක්ෂණ ටික හොඳට පෙන්눔 කරනවා. විශේෂත්වය තමයි යාට මේ සිද්ධ වෙන දේ ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. විපස්සනාවක් කෙරෙනවා. මේක උන්වහන්සේ අත් දක්වනවා. මේක තමයි විපස්සනා ප්‍රථම ධානය කියලා. ඒ නිසා ඕවා සම්බන්ධයෙන් අපි බලමු ඉස්සරහට තව ටිකක් සාකච්ඡා කරන්න. ඒවා තමයි ඉතින් විමසන්න තියෙන්නේ මේ මේ සූත්‍ර දේශනා මාලාව පටන් ගන්නත් හේතුනේ ඔය කාරණා නිසා අපි අතර විවිධ මතභේද තියෙනවා සම්බන්ධයෙන්. ඉතින් පොඩ්ඩක් බලමු ඉදිරියේදී ටිකක් ඕවා විමසලා බලන්න. ස්වාමීන් වහන්සේ පඬිසාරු වහන්සේ ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙනවා නේද? In this in this very life. Parallel එකක් ඔව් oh, oh. සමථ ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන පිළිබඳව. ඔව් oh, in this very life පොත තියෙන්නේ. ඒක ඒකෙත් තියෙනවා. ඒ කියන්නේ මහා සිසාඩෝ ස්වාමීන් වහන්සේ කියපු එකම උන්වහන්සේ සනාත කරනවා in this very life කියන පොතේ විපස්සනා ධ්‍යාන සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් ඔව්. කිලින්ම නිර්වාණය පැමිණිච්ච සිස්ටම් යමන. ඔව්. මට හිතෙන්නේ අර වැඩකාරී වගේ මේ දුසාමිනාසේ මධ්‍යමිකායේ මනේද විවාහ ධ්‍යාන වෙන කියලා සතුත් ධ්‍යානයට යන මාර්ගයේ විස්තර කරන්නේ. ඔව් මේක ප්‍රඥාව ටික ගොඩුණා ඊතර උනාට පස්සේ ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් oh, එහෙම කියන්න පුළුවන්. සුත්ත නිපාතේට එන සුත්ත නිපාතේදී එච්චර අර සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටමන් විස්තර වීමක් නැහැ. කෙලින්ම අරහත්ත්වයටපත් වීමයි විස්තර වෙන්නේ. මජ්ක්‍ධිම නිකායට එනකොට ඒ මුල් මුල් මට්ටම් පවා විස්තර වෙන තත්වයක් තියෙනවා. එහෙමයි. ඔව් ඔව්. Oh, oh. හොඳයි හොඳයි. හොඳයි හොඳයි හොඳයි. ඊළඟ දොම්පියටලුව අනුලට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන් සන්න ස්වාමීන් වහන්සේ. ඔව්. මම පරියංක භාවනා වේදෙන පුට දැන් කීප සති කීපයක් සති තුන හතරක් වගේ කාලෙක ඉඳලා හිස්සවකාශ හිස්සවකාශයට යනවා. ඒ ගිහිල්ලා එක එක සෑහෙන වෙලාවක් ඉන්නවා අවකාශය නිරුද්ධ වෙනවා නැවත අවකාශයට යනවා නැවත නිරුද්ධ වෙනවා ඔය ආකාරයට බෑකමාලක් දෙක පරයක් බවලාව ඉන්නවා සිතුවිලි මොනවාක්වත්ම නැහැ බාධාවල් ගැටලුවකුත් නැහැ එතකොට මේක දිගටම පවතින නිසා මට ඇති වුණා සිතට මේක මම කරන විදිහේ යම් කිසි දෝෂයක් තියෙනවද කියලා මට පහද ගන්නයි මම අද මේ ස්වාමීන් වහන්සේට කතා කළේ. එතකොට මෑනියෝ සක්මන් භාවනාවක් කරනවද? එම්මයි ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. මේ සක්මන කරනවා පැය භාගයක් විතර ඒක කිසි ගැටලුවක් නැහැ. අර තන පිටේ පහුගලමින් යනවා අපිට තේරෙන්නේ. ඒ වෙදි ඉන්ද්‍රිය පද්ධතියට දැන ශබ්ද ගැන කිසි ගැටලුවක් නැහැ. පිටේ පහුගලමින් අවිද්‍යන එක තමයි කෙරෙන්නේ. ඒකේ කිසිම බාධාවක් නැහැ. මම කමටහන් ලියමින් ඉන්නේ ස්වාමින් වහන්සේ නමුත් මට මේක ගැටලු ආපු නිසා මට හිතුණා මේක වාචිකව වාසයට පවසලා මේ ගැටලුව හිතේ තියෙන කුකුස අරගන්න ඕනි කියලා. ඔව් දැන් මෙහෙමයි. දැන් සක්මන් භාවනාවේදී සක්මන් භාවනාවේදී බාධාවක් නැහැ කියන එකයි සක්මන් භාවනාවේදී දැනෙන්නේ මොකද්ද කියලා අපිට දැනගන්න බැරිද? සක්මන් භාවනාවේදී මුලින් මුලින් ඉතින් මේ පාට දැනෙන ස්පර්ශය සුරං වල සංවේදී බව ඒවා කොහොම දැනුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කාලයක් වෙනකොට මම මේ දැන් තමයි පැය භාගෙ නැත්තම් මම පැය මේ අසනිප්ප ගතිය වැඩි වෙන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ මට ඇවිදින්න බැරි අපහසුතාවයක් වුණා. ඊට කලින් මම පැයකට වැඩි පැය අවිදලා එන්න මම ඔබ වහන්සේලාට වාර්තා එවෙලා තියෙනවා. ඒක තමයි. එතෙන්දී මොනවද දැනුනේ? මොකද්ද තේරුනේ? තේරුනේ මම යන බවක් මට දැනෙන්නේ නැහැ. හ්ම්ම්. මම යන බව මට දැනෙන්නේ නැහැ. ස්පර්ශ බැලුවොත් තේරෙනවා නැත්තම් මම එවිදිනවා. ඔව් ස්පර්ශ බලන්න වෙනවා. මුල් කාලෙදී අපිට ස්පර්ශ බලලා ස්පර්ශ වලින් ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහවත් යුතු වෙනවා. එහෙම වුණා ස්වාමීන් වහන්සේ. මුලින් පාට දැන් මම දැන් අවුරුදු දුකේ පැත්තෙස් ඉඳලා ඒක සක්මන් කරනවා මුලින් ඒ ස්පර්ශ ඔක්කොම දැනිලා ඊට පස්සේ ඒවා නිරුද්ධ වේගන යන එක තමයි ඊට පස්සේ තේරෙන්නේ දැනෙනවා නිරුද්ධ වෙනවා දැනෙනවා නිරුද්ධ වෙනවා ඊට පස්සේ දැනීම පිළිබඳ දැනීම පිළිබඳව සිතන්නේ නැත්නම් ඇවිදීම විතරක් තමයි ඊට පස්සේ සිතේ වැඩ කරන්නේ ඊට පස්සේ ඊට පස්සේ මට තේරුණේ දැන් මං ඉස්සරහ පිටුන එක ඇවිද්ද මට ඊට පස්සේ දැනීම බැලුවොත් දැනෙනවා නැත්තම් මම ඇවිදිනවා විතරයි අර මට හිතෙන විදිහට අර ගෙඩි පිටින් ඇවිදිනවා කියලා කියන්නේ අන්නේ මේකක් තමයි දැනෙන්නේ ශබ්ද බාධාවක් නැහැ වෙනස් ස්පර්ශයන් ගැටලුවක් උනේ නැහැ ඉඳලා හිත පිට යාම තාම කලාතුරකින් වෙන්නේ අරමුණේ සිත රැඳිලා තියෙනවා වම් දකුණ කියලා හිතන්න ඕනේ ඒක ඇවිදගෙන යනවා විතර හොඳයි එතකොට හොඳයි හොඳයි මේ ඒ පේන අරමුණු ඔස්සේ හිත යනවද එහෙම යන්නේ ස්වාමී යන්නේ එතකොට දැන් එතකොට අරමුණේ හිත තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ කොයි අරමුණේද දැන් හිත තියෙන්නේ එතනේ ඉතින් මම වම දකුණ කියලා පටන් ගන්නවා. ඒ නමුත් එක වෙලාවකදී එක ගිලිහිලා යනවා. මම ඇවිදිනවා මට මේ දැන් බිම ඇවිදිනවා නම් මේ චයිල් බොඩුව කොටු බහිනෝ විතරයි මට පේන්නේ. හිතේ සමාධි ගතියක් නම් තියෙනවා. මට තාම පැහැදිලි මදි මේ يعني විපස්සනා පැත්ත කොච්චර දුරට ඉස්සරහට ඇවිල්ලාද කියලා. ඒක තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. ඒ දැන් හිතේ අපේ සතිය සතිය දිනුනනවත් එක්ක හිතේ සමාධියක් හැදෙනවා. ඉතින් ඒ තුලින් අපිට තුල යම්කිසි කායික සැහැල්ලුවක් එනවා. දැන් හිත බාහිර අරමුණු වල යන්නේ නැහැ. ඒ සැහැල්ලුවෙන් ඇවිදින්න පුළුවන්. ඉතින් එතන ඒකත් ඒකත් එක පියවරක් තමයි. ඒකත් එක ප්‍රතිඵලයක් තමයි. හැබැයි එතන නතර නොවි දැන් මේ හැදිච්ච සමාධිමත් හිත පාවිච්චි කරලා පුළුවන් තරම් මේ අරමුණු වල යථා ස්වභාවය තේරුම් ගන්න වඩා වඩා උත්සාහත් වෙන්න ඕනේ. එතන තියෙනවා එක්තරා අන්දමක ටිකක් වැඩක් තියෙනවා. එතන යම්සි අපේ උනන්දුවෙන් කළ යුතු කාර්යයක් තියෙනවා. අපි ඒක ටිකක් කරන්න අපේ හිත කම්මැලි කරනවා. ඒක මිත්‍ර වදයක් නේ. ඉතින් අර මේ සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සයාවනේ ගෙනල්ලා ආයෙත් මේක මේක විමසවන්නේ. එතකොට අපි ඒකට අකමැති. ඉතින් ඒ ඒ ඒ ඒක හරහා තමයි හැබැයි නුවණක් දිනු වෙන්නේ. ත්‍රිලක්ෂණයක් අපේ හිතේ වර්ධනය වෙන්නේ ඔන්න ඔය නිරීක්ෂණය හරහා. ඔන්න ඔය හොඳට සොයා බැලීම හරහා. ඒ කටයුත්ත කොයිතරම් දුරට සාර්ථකව සිද්ධ වුණාද කියන එක තමයි මට විමස ගන්න අවශ්‍ය දැනගන්න අවශ්‍ය. සක්මනේදීද පරයන්කේදී? දෙකේම දෙකේදීම. පරයන්කේදී ස්වාමීන් වහන්සේ දැන් හුස්ම රැල්ල නොදැන ගිහිල්ලා දැන් හුස්ම රැල්ල දැනෙන්නේ ඊට පස්සේ මම උපවාසික උපදේශනා මුලින් මුලින් කාය පස්සනාව වඩලා ඊට පස්සේ වේදනාන් පස්සනාවත් වඩලා ඊට පස්සේ දැන් තමයි ඔය සිතේ ඔය හිස් බවට ගිහින් තියෙන්නේ Mm-hmm. දැන් පරයන්කට වාඩි වෙච්ච ගමන් කයට සිත අරගෙන කය මෙනෙහි කරනකොට ස්වල්ප වේලාවකින් ඉස්සවකාශයට යනවා. Mm-hmm. ඉතින් ඕක සමාලාට අවකාශයේ පැතිරෙනවා. ආලෝකමත්. ඉතින් mm-hmm. ඒ දිශාව බලාගෙන ඉන්නවා. ආ මෙහෙමයි. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. දැන් එතන ආලෝකයක් පහළ වුණාම දැන් ඒ ආලෝකය දිහා බලනවද? නෑ නෑ නෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ හිස් අවකාශය මට පේන්නේ දවාලක් වගේ. හ්ම්. දවල් කාලයක් වගේ. ඊට පස්සේ දිහා මම බලාගෙන ඉන්නවා ඒක නිරුද්ධ වෙනවා. නැවත හිත අවකාශයකට යනවා. ඒ අවකාශය කියන්නේ ඒ අවකාශය කියන්නේ ওই දවාලද ආලෝකයක් ආලෝකවත් ප්‍රභාවයේද? මිනිස් ප්‍රදේශයක් මට හිතට දැනෙන්නේ එහෙමයි. හොඳට හොඳට ඉඩකඩ තියෙනවා ඒ தත්ත්වය තුළ. හිතේ හිතේ මුකුත් නිරූපණ නැද්ද? ඒ කියන්නේ චිත්ත රූප මුකුත් නැද්ද? ඒක නෑ මොනවා. හරි. එතකොට හිතට කිසි ආතතියක් නැද්ද? එහෙමත් නෑ. මට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ටික වෙලා බලාගෙන ඉන්නකොට ඒක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? ඊට පස්සේ ඊට පස්සේ මට තේරෙනවා අවකාශය නැති වුණා කියලා. ඊට පස්සේ මට මොකද දැනෙන්නේ නැවත ටික වෙලාවකට අවකාශයේ පේනවා. ආය අවකාශයේ ඒක පොඩ්ඩක් වෙලා ඒක විශාලට පැතිරලා යනවා. සමහර දවසට එක එක අතපයවල් පේනවා ඒව නුරුත්තු වෙලා යනවා. මේ පහුගිය පරියන්කේදී ඔන්න හිස් අවකාශයේ පේනවා ඊට පස්සේ ඒක තමයි අර දවාලක් වාගේ වෙන්නේ. ඊට පස්සේ ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ නැවත අවකාශයක් වෙනවා. ඒක දිවන්න රූපයක් වෙන්න ගත්තා. මට ඒ වෙලාවේ මගේ දැනන්නේ මගේ පින්තූරමයි මේ තියෙන්නේ කියලා. නමුත් මට අඳුරගන්න බැරි වුණා. ඒකේ අතපය පැහැදිලි නැහැ. හරි. ඒ රූපත් නිරුද්ධ වෙලා ගියා. නැවත හිත සංසුන් වුණා නැවත අවකාශයකට ගියා. එතකොට මේක පැය එකමාරක් තිස්සේ ඉඳලා මේ විදිහට තමයි කාලේ ගත වුනේ. හොඳයි. දැන් පැය එකමාරක්ම ඉන්න අවශ්‍ය නැහැ. ඊට වඩා අඩුවෙන් හිටියට කමක් නැහැ. ඔය කියන්නේ හිත හිත සංසිඳුනහම හිස්සුනහම ඔය වගේ රූප පෙනෙන්න පුළුවන්. ඒ රූප වලට ඇලෙන්න යන්න එපා. ඒවට වටනකමක් දෙන්න යන්න එපා. ඒක මම කියන්න යන්න එපා. ඒක අහවලා කියලා නමක් දෙන්න යන්න එපා. ඒක නිකම්ම සංඥාවක් විතරයි. මේකයිලා හුදෙක් රූප සංඥාවක් විතරයි. ඒ නිසා ඒක නිකන් සම්පූර්ණයෙන්ම කිසිම වටිනකමක් නොදී අතල්ලා දාන්න. ඒ වෙනුවට එක්ක කයට ගන්න, එහෙම නැත්නම් අර හිස් බවට හිත ගන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ. ඉතින් එතකොට නරකම නැහැ වගේ මටත් ඒක තාම තාම ඇත්තටම මට තෘප්තිමත් නැහැ මේ ලැබෙන තොරතුරු ගැන. කෙසේ නමුත් නිකන් අවබෝධයක් තුලින් හිත උපාදාන නොකර කොහෙවත් බහින් නැතුව කොහෙවත් පිහිටන් නැතුව ඉන්න තත්ත්වයක් තියෙනවා නම් නරක නෑ. එහෙම. එහෙම එහෙම එහෙම ඉත බෑ ගන්න ස්වභාවයක් නෑ ස්වාමීන් වහන්සේ. හරි. මම පොඩ්ඩක් අනුගමනය කළ වහන්සේගේ සත්පට්ඨාන සූත්‍ර දේශනාවේ ওই தත්ත්වය විග්‍රහ කරනවා. ධර්ම දේශනා. ඒ නිසා මම එහෙම ඒක උපාදාන කරන්නේ ලීන தත්ත්වයටපත් වෙන නොදී සමාධි දාවට ලීන தත්ත්වයටපත් වෙනවා. නමුත් මම සතිමත් නිසා මට දැනෙනවා පෙල්ල පහතට වැටෙන ස්වභාවය. ඊට පස්සේ දෙතුන් ඒ සමාල පරයන්කවල දැන් මට තේරෙනවා මේක වෙනවා කියන එක මම අවබෝධයෙන් සතියින් නිසා ඒක මගහැරලා යනවා. ඊට පස්සේ තමයි ඉන්න පුළුවන්. හරි. නරක නෑ. ඒ කියන්නේ අවබෝධය තියෙනවා. තමන්ව බේර ගන්න පුළුවන් අනතුරු වලින් වළක ගන්න දන්නවා. ඒක හොඳයි. ඉතින් ඒ නිසා මේ පරයන්කය හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න. ඒ කියන්නේ සමාධියට බර කරනවා. ඒ වගේ දැන් යම් පමණකට සමාධියට බර වෙච්ච ගතියක් මේ ප්‍රකාශවල තියෙනවා. හැබැයි ඉතින් අර සක්මන තමයි ඊටාම වටින්නේ. එහෙම මේ ඔව් නමුත් අර අපහසුතාවයක් තියෙන හින්දා ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න තියෙන තියෙන පොඩි ගැටලුවක් තමයි තියෙන්නේ. සක්මන කරද්දී අර වගේ ඒ දැනෙන දැනීම් හිත පොඩ්ඩක් මුලින් දාන්න හිත සංසුන් කරගන්න සංසුන් කරගෙන බලන්න මේ හිත දැන් මොකක්වත් අරමුණකට නොදා අර ස්පර්යංකේදී අත්දහින தত্ত্বය දැන් සක්මනේදීත් ගන්න පුළුවන්ද කියලා. එහෙමයි. සිතුවිලි වලින් කිසිම බාධාවක් නෑ ස්වාමීන් වහන්සේ. සක්මනේදී පරයන්ගේ දෙනකොට අර ලිඳක් ඇතුලේ තියෙන එක්සරයක් පරයන් බොහොම විශ්සල. සිත පිළිසුදු වෙන ඇති මම අත්දැකීමෙන් ලබලා තියෙන ස්වාමීන් වහන්සේ. හොඳයි. පරයන්කට වාඩි වුණාම අර නිදේ පාසි උඩට මතුවෙන්න වගේ හිතවිලි වැටුනාම සිතුවිලි කෙලවරක් නැතුව ඇවිල්ලා එක පැය භාගයකට වැඩි සිතිවිලි පිළිසිදු කරන්න උන ඒ දිහා බලලා ඊට පස්සේ තමයි බලංගේ අරමුණේ සිත ගියේ මේ හුස්ම රැල්ල ග්‍රහණය කරන කාලේ ඊට පස්සේ මම තේරුම් ගත්තා මේම සිතුවිලි නැති වෙලාම ගියා. නමුත් දේත සිතුවිල්ලක් ආවත් ඒක බඳ වෙලා යනවා. ඊට පස්සේ ගැටලුවක් නෑ ස්වාමීන් වහන්සේ. හරි. එහෙනම් ගැටලුවක් නෑ. يعني දැන් අපි දැන් දැන් තියෙන්නේ දැනුවත් සිටීමක් තියෙන්නේ. සිතුවිලි වලටත් එන්න දෙන්න ඒවා මේ එන්න නොදී බලෙන් මේ නවත්තගෙන ඉන්න එපා. ඒවටත් එන්න දෙන්න. හැබැයි ඒවට එහෙම යන්න දෙනවා. ඒවා සංස්කරණය නොකර ඒවට අත දාන්න නැතුව ඒවට හැඩතල දෙන්න නැතුව ඒවට පුජ්‍යලයෙන් ආරෝපණය කරන්න යන්න නැතුව පුළුවන් තරම් ඒවට ඔහේ යන්න ඉඩ අරිනවා. ඒවා කෙනෙහි යම්සි විරාගී ආකල්පයකින් බලනවා. එහෙමනම් ඔව් එහෙමනම් එතකොට වැඩි වෙලාවක් හිතේ සිතුවිලි රැඳෙන්නේ නැතුව ආයෙත් හිත අර නිශ්චල වේවි. ආයෙත් හිත පිරිසුදු වේවි. ඔව් ආයෙත් අර හිතේ ඉඩ කඩ වැඩි වේවි. එහෙම වෙනවා. එහෙම වෙනවා. අපි මේ ඉස්සවකාසින් නොකොටත් යම් මේකින් සබ්ජයක් ගන්නොත් ඒ සබ්ජෙට කණවනවා එතන ගියාට ඒක නෑ ඒක බොඳ වෙලා යනවා. හරි. දැන් කවුරු හරි ආවත් ඒ ශබ්ද මට ගැටලුවක් නෑ. මං වීර්යය කරන්නේ ඒ අතරතුර මගේ පරයන්කය මම මගේ වැඩේ කරගෙන යන්න. හොඳයි. හොඳයි දැන් ඔකට තව ටික එකතු කරන්න. දැන් සිතුවිල්ලක් එනකොට මේ සිතුවිල්ලේ මේ සිතුවිල්ලේ මමෙක් ගැබ් වෙලා ඉන්නවද? පුජ්‍යලයක් මෙතන ඉන්නවද? මං කරපු වැඩක් සම්බන්ධයෙන් මාව උසවා තබන්න මම ඉන්නවා කියලා කියන්නද මේ සිතුවිල්ල එන්නේ? මගේ ಗುಣ මගේ ಗುಣ වායනා ගායනා කරන්නද මේ සිතුවිල්ල එන්නේ? කියලා අන්නේ වගේ පැති චුට්ටක් බලන්න. මොකද අපිට සිතුවිල්ලක් පහළ වෙනකොට අපි කරපු හොඳ වැඩක් අල්ලගෙන ආ මේක නම් මං හොඳට කරා මේකදී මං තමයි වැඩේ හරියටම කරේ. කියලා ඉතින් එහෙම නිකන් අපිව හුවා දක්වන්න සිතුවිලි එන්න පුළුවන්. ඉතින් ඒක ASCII තියෙනවා ආයෙත් අර සක්කාය දිට්ඨිය මතු කරන ගතියක් ඒක උලුප්පන ගතියක් තියෙනවා. ඉතින් ඒවටත් අහු නොවි ඒ හිමීට ඒ ඒවා ඒවානුත් බේරෙමින් ඒවා අතහරිමින් වාසය කරන්න තමයි තියෙන්නේ. එහෙමයි. හොඳයි. හොඳයි. නැතුව මගේ මේ යන ගමනේ අඩුව අඩුවකට කියන එක මට පැහැදිලි කරගන්න ඕන හරි. දැන් නම් තේරෙන විදිහට එච්චරම ගැටලුවක් නැහැ. අර පරිස්සම් වෙන්න ඕනට වඩා සමාධියට බර කරන්න එපා පරයන්කේදී. හොඳයි. හොඳයි. හොඳයි. හරි. ප්‍රතිමත් බව තමයි. ඒ කියන්නේ දැන් මට උමනා වෙලා දැඩි සමාධිමත් තත්වයක නෙමෙයි සතිමත් බව තමයි ඉස්සරහින් තියෙන්නේ. අගාගෙන යන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි එහෙනම් අදත් අපි පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි එක්රස කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු.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 හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.